කොළඹ කුරුණෑගල කුරුණෑගල නුවර කුරුණෑගල දඹුල්ල අධිවේග මාර්ගය අපි සූදානම් ආරම්භ කරන්න. මේක යම් විදියෙන් US බිලියන් 2.3ක් විතර යනවා. මේක අපි පළවෙනි අධිවරේ වශයෙන් තව දවස් 6-7කින් මේක ආරම්භ කරන්න සූදානම්. සල්ලි ලැබිලා තියෙනවා. එදා ගත්ත වාණිජ කරන ණය වගේම අරන් නමුත් ඊට හුඟක් අඩු මිලට අපි අරන් කටයුතු කරන්න සූදානම්ෙන් සිටිනවා. අපට අවශ්‍ය වන්නේ පෙන්වන මේ මොහොතේ මේ සංවර්ධනය වලට සල්ලි වෙන් කරන්නේ නැහැ කරන්නේ නැහැ කියන එකට පෙන්වන්න. ඔන්න අප අපි අවුරු දෙක තුනක් යන්න ඉස්සෙල්ලා දැන් පටන් ගත්තයි කියලා පෙන්වනවා.